ස්වාමීන් වහන්සේ සහ ප්‍රතිපදාන සූත්‍රාර්ථ දේශනාවයි ආයතන නිදානාව සම්බන්ධ දේශනාපාඩයක් මේ ප්‍රකාර වෙන්නේ. අවදින ධර්මදේශනයක නියමිතව කියන්නේ දස කාණිවැටෙන ගැන හැදීමක්. ඒක මේ සූත්‍ර පාඨේ මහා කෝකාසරගෙන දස කාණිවැටෙන සම්බන්ධ දේනාව සමගින් හැදීමකට උදාහරණ ගන්නවා. ඉදිරිපත් කළ සූත්‍ර පාඨයේ පිළිගම මාර්ගයේ එක්කෙකනේ උපාද උපාදක යම් යෝගාවචරයේ සාමාන්‍ය ප්‍රශ්නාවිය දෙනවා ආධ්‍යාත්මික බාහිර ආයතන ආයත පිළිබඳව මාර්ගයේ දෙකේද එතන යෝගාවචරය භාවනා යෝගිය ආධ්‍යාත්මික බාහිර ආයතනයන් පිළිබඳ සාමාන්‍ය ප්‍රශ්නාවිය දෙන්නේ කෙසේද කියලා ප්‍රශ්න කරලා විස්තර කරනවා මාර්ගයේ මෙන්න යෝගාවචරය සාක්වා නුවණින් දැක ගන්නවා. ලෝකයා නුවණින් දැක ගන්නවා. මේ දෙකේ සා උපදනවෝ යන සංයෝජනයක් ඇතොත් ඒක නුවණින් දැක ගන්නවා. ඒ සංයෝජනයේ ගන්න දලාවක උපදිනවා නම් යම් එකකින් ඒකක් ආවෝද කර ගන්නවා. ඒ සංයෝජනේ නැති වෙන්නේ යම් දෙයක ඒකක් ආවෝද කර ගන්නවා. යනිදීකින් ඒ සංයෝජනයට රූපකන ආකාරයෙන්ම ප්‍රහාණය වෙන්නේ ඒ කර්ම වලින් ආબોධ කරනවා කියන එකයි සූත්‍ර පාඨයේ කෙටි තේරුම. දැන් අපි සලකා බලමු ආධ්‍යාත්මික බාහිර ආයතන අය දෙකෙන් බෙදලා කියලා. ආධ්‍යාත්මික ආයතන අයයි බාහිර ආයතන අයයි. ආධ්‍යාත්මික ආයතන කියන්නේ චක්කු, සෝත, ධාන, ජීවා, කාය, මන. මේ අයද දෙකෙන් කාආයතන, සෝතායතන, ධානායතන, විවායතන, ආයායතන, මනආයතන. කාආයතන කියන්නේ කාපෝ ප්‍රසාර රූපය. සෝතායතනයේ සෝතා ප්‍රසාර රූපය. ධානායතනයේ ධාන ප්‍රසාර රූපය. විවායතනයේ විවා ප්‍රසාර රූපය. ආයායතනයේ ආයා ප්‍රසාර රූපය. මනායතනයේ එක් අතුමකම දෙයි. එතකොට මේ ආයතන විතර පිළිබඳව අපේ නැවත නැවත සිතා ගන්නව අගෙනවා. මේක ආයතන කියන්නේ සතර දික් කරන අර්ථයේදී සංසාරයේ දික් කරන අර්ථයෙන් ඒවාට ආයතන කියනවා. බාහිර ආයතන කියන්නේ රූපායතනයේ, සද්ධායතනයේ, ගන්ධායතනයේ, රසායතනයේ, පොක්ඛායතනයේ, ධම්මායතනයේ කියන ඒ අයයි. රූපායතනය කියන්නේ වර්ණ රූපයයි. සද්ධායතනය කියන්නේ ශබ්ද රූපයයි. ගන්ධායතනය කියන්නේ ගන්ධ රූපයයි. රසායතනය කියන්නේ රස රූපයයි. පොක්ඛායතනය කියන්නේ පඨවි, හේතු, වායු රූප තුනයි. ධම්මායතනය කියන එකට කොටස් 6ක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රසාද රූප පහයි, සුකුම රූප 16යි, සිත් අකුණාමයයි, කායික දෙපණකයි, නිර්වාණයයි, සාක්ෂාත්යයි මේ සියල්ලම ඇතිවෙන්නේ ධර්මයෙන් දෙකයි. දැන් මේවා ආඥාකාරණ කියලා කියන්නේ ආත්ම සංකාර වශයෙන් ගණනගන්නේ ආඥාකට ආයතනෙට. භවනාවේ කියලා තදින් ගන්න යදෙන්නේ මේ ආධ්‍යාත්මිකාට අයයි. සත්පුරුෂයාගේ අයයි. සාහනය කියන්නේ ඒක අරමුණ. මේ විස්වාස කරනට සම්මුඛ වෙන අරමුණ. ආකාශගත වෙන අරමුණ. ඒවයි බාහිර ආයතන කියන්නේ. මේ දොළොස්දින එකතු වෙන අරමුණ දෙකගන්නේ සංයෝජන 10ක් අදලා. අන්න ඒකයි මේ දෙයෙන් ඇතුළේ තියෙන අර්ථය. මේ 12 දින එකතු වෙලා ජටේට සංයෝජනයක් එකක් එකක් ගානේ උපද්ද කරනවා පහල කරනවා පහල වෙනවා. ඊට බලමු කොහොමද මේ තාක්කු රූප දෙක නිසා සංයෝජන ඇති වෙන්නේ කියලා. ඉස්සරහට තෝරගන්න සංයෝජන කියන්නේ මොනවද කියන එක සංයෝජන කියන්නේ හරකාරයේ ඒ ස්කන්ධ පරම්පරාව යොදවනවා කියන එක සංයෝජන යොදලා කියන්නේ. ස්කන්ධ පරම්පරාව ඥාත්‍යාගේ දුක් ධර්මයන්ට පාත්‍ර කරගෙන කනුවමින් මේ සංකාමී යොදවන සාමකාදාය කියන ඒවට තමයි සංයෝජන කියන්නේ. ඒවා දිනන 10ක්. හැබැයි 10 කිව්වම මේකයි. සූත්‍ර පිටකයේ තියෙනවා 10ක්. අන්තර පිටකේ තව 10ක් ඒවා. සුදු වෙනස ඇකියන්නේ. සූත්‍ර පිටකයේ තියෙන 10 කවුරු හොඳට අහලා තියෙනවා. සාප්පාදිට්ඨි විචිකිච්ඡා ඊළඟට පරාමාස සංයෝජන තුනයි කාමරාග සංයෝජන පටිඝ සංයෝජන දෙකයි පහයි කෝපරාග අලෝපරාග මාන උද්දච්ච අවිජ්ජා පහයි 10යි ඔය කියන්නේ සූත්‍රාන්තයේ මේ සංයෝජන 10 සඳහන් වෙනවා ආපාදිතේක සංයෝජනයක් ඒකෙන්ම කිච්චි සංයෝජනෙ විචිකිච්ඡා සංයෝජනෙ ඊළඟට පරාමාස සංයෝජනෙ ආකාර සංයෝජනේ ව්‍යාපාර සංකල්ප සංයෝජනේ රූප රාග සංයෝජනේ අරූප රාග සංයෝජනේ වාගේම උද්දච්ච සංයෝජනේ මාන සංයෝජනේ අවිද්‍යා සංයෝජනේ කියලා සංයෝජන 10 කුත් සූත්‍රයට දෙකේ සඳහන් වෙන්නේ. ඒවා ධර්මතාවයෙන් ගත්තහම ආගාර තමයි එතන කියන්නේ දීති සංයෝජනේ දීති සංයෝජනය සීලබ්බත පරමාර්ථ සංයෝජනය දෙකම විචාරති කරන්නේ විචිකිච්ඡා සංයෝජනයේ විචිකිච්ඡා කරන්නේ ආගාර සංයෝජනයේ ලෝභ කරන්නේ ආග සංයෝජනයේ ලෝභ කරන්නේ රූපරාග අරූපරාග දෙකම ලෝභ කරන්නේ ඒ වගේම මාන සංයෝජනේ මානක් කාටද කියයි. දුක්ඛ සංයෝජනේ දුක්ඛ කාටද කියයි. අවිද්‍යා සංයෝජනේ මෝහ කාටද කියයි. මේව තමයි මේ දස සංයෝජනේ කායික ධර්ම වශයෙන් දෙදෙන්නේ. ඊළඟට අවධාන ක්‍රමයේ කියනවා ඒ සුළු වෙනකට ගහනවා. මොනවාද ඒක ආරම්භයේදී ආමදාන සංයෝජනයේ, කටක සංයෝජනයේ, මාන සංයෝජනයේ, දීති සංයෝජනයේ, විචිකිච්ඡා සංයෝජනයේ, එලකට පරාමාස සංයෝජනයේ, ඊශ්වර සංයෝජනයේ, මාර්ගයේ සංයෝජනයේ සහ අවිද්‍යා සංයෝජනයේ. සාය. අර 10ට වඩා සුළු එකක් මේක කියනවා. හැබැයි මේ දෙක එකපාර කරලා තමයි භාවනා කරගන්නේ. දැන් ආරම්භ කරන්නේ. මේ දෙකේ තුන දෙකක් වෙනවා. දැන් මේ අවිචාරස්තරණයේ කියන සංයෝජන තමයි ඉස්හාම වාක්‍ය දෙක සූත්‍රාන්ත කරන්නේ නැහැ. ඉස්හාම වාක්‍ය දෙක නැහැ. සූත්‍රාන්ත කර සංයෝජනයේ කියන සූත්‍රා කරෝපකාර කියන දෙක කාමයේ උද්ගත කියන එක මේක නැහැ. අවිචාරණ දෙකේ තියෙන සංයෝජන ගායක රූපරාග, අරූපරාග, උද්ගත කියන තුන එකතු වෙලා නැහැ. ඒ පක්ෂකාරය මේවා එකට සම්බන්ධ නිසා උද්දච්ච සංයෝජනය පරිගණක දෙකේ තියෙන එක තමයි නිවැරදි හැටි ගන්න කියන්නේ විපස්සනාවට. විපස්සනාවට ගන්න කියන්නේ අඥානත් දෙකේ තියෙන හැටියටයි. එතකොට දැන් අපි සලක බලමු උද්දච්ච සංයෝජනයේ කියන එක සෑම සංයෝජනයක් පාසල එනවනේ. හැම සංයෝජනයකට උද්දච්ච මිශ්‍ර වෙනවා. ඒ කියන්නේ අකුසල දෙකකට සාධාරණ ධර්මතා හතරයි කියන්නේ මොනවද? මෝහ, අවිදේක, අනුස්සාරක උද්දච්චය. ඒතර උද්දච්ච කියන්නේ මේ සංයෝගය කියන්නටම සහයෝගය දෙනවා. ඒකයි කරුත්තේ කියන දෙයක් නැහැ. එහෙම නැත්නම් අවිද්‍යා සංයෝජනය මේ ඔක්කොටම සංයුක්ත වෙනවා මිශ්‍ර වෙනවා. ඒක වෙනම සංයෝජනයක් වශයෙන් කාර්යයේ මූල ධර්මයක් නිසා. අපතේ මූල ධර්මයක් අවිද්‍යාව, මෝහය ඒ වෙනම කල්පද්ද සංවර්ණය නිසා වෙනම ගන්නවා. දුක්ඛත් සංවර්ණයේ අර අකුසල මූලයක් නොවේ. අනෙක් කොට එකාත් නිසා ඒක අවිධර්ම විචනාවේදී අවිධර්ම සංවර්ණය තමයි හේතුව. අයිනවාගේ අනෙක් කොට සම්මිශ්‍රණය වෙනවා කියන එක. ඒක කරජාන දෙකේ ඇති ඒ කරජාන දෙකේ සංයෝජන ගන්නවා කාමරාග සංයෝජනයේ, පටිඝ සංයෝජනයේ මහා සංයෝජනයේ යටි සංයෝජනයේ විදිකේචා සංයෝජනයේ ඊළඟට පරාමාස සංයෝජනයේ ඉස්සා සංයෝජනයේ මධ්‍යයේ සංයෝජනයේ ඊළඟට අවිජ්ජා සංයෝජනයේ එතකොට අර ඔක්කොම මේක අඳුරලා තියෙනවා අරෝපණා කරෝපණා කියන එක මෙතන යටගත් වෙනවා කියලා අර ලෝකයේ දෙමකල් කාම රාග සංයෝජන දෙකම ආයෙ දෙනවා ඊළඟට අර මේ කියපු උද්දච්ච සංයෝගයේ මේ තමයි ඇතුලේ ඇති එක. ඒක මේ කාරණාම අනිත්‍යක මේකේ මේ අධ්‍යාත්මිකයේ ගැටුම සංයෝගයේ නොලක දුකදලා තියෙනවා. දැන් අර තරක බලන්න. අත්‍යවශ්‍ය රූපයයක නිසා කොහොමද මේ සංයෝගයේ නාමයේ එක්කල පහළ වෙන්නේ කියලා. ඇත්ත කියන්නේ කුමාරද දැකීමේ සැබෑ නිදහස් කොටේදී කර්මයෙන් ඇත්තල කාර්යය නිසා අකදාත මහා භූතයන්ගේ ප්‍රසාද භූතයන් තමයි ඇදෙන්නේ කියලා. ඒ ඇත්තේ කියනවා ඉතා සියුම් පොකේ කර්මීය නැති. ඉතින් පතර හතක් ඇතුළත ඇතුළු කරගෙන මේ තියෙන්නේ. ඒක ඉදිරියෙන් තියෙන වාක්‍යෝන් යාරම මොකද ලාංඡනය කරනවා. කඩපතකේ ඉදිරියෙන් යනවා වගේ මේ ඇතේ කියන ඔපේ තුළ අර ඉතිරි කියලා දේවල් නැරෙනවා. ඒක තමයි ආපාද ගණය වශයෙන්. රූපාරණම ඇටට හමු වෙනවා කියන්නේ ඒකයි. ඒකෝ මේ කර්තෝ ප්‍රසාරයේ කණේ නෙමෙයි. එතන තියෙනවා කර්තෝ ප්‍රසාර රූපයේද සහායක වෙත රූප 53ක්. රූප 53ක් එකතු වෙනවා තමයි මේ කර්තෝ ප්‍රසාරයේ රැකගන්නේ පවත්වාගෙන තියෙන්නේ. මොනවාද කායදකට කායදකට ඊළඟට සාකුදකට කියන එකේ ඒ කාමයේ ස්පෙත් සමෝදාය කුද්ධාසක රූපාට දුක් සමෝදාය කුද්ධාසක රූපාට ආසමෝදාය කුද්ධාසක රූපාට ඔක්කොම පදස් හතරක් කියනවා ඒ චතුත්ථතාවය හැර පදස් තුනක් ඒ චතුත්ථතාවයේ පහයි කියනවා ඒ ඔක්කොම අපි ගන්න ඕනේ කාකෝ කියලා එතකොට මේ කාකෝ ඒවා රූප හමු වෙනකොට ඒ පහ වෙනවා චතුත්ථ ප්‍රතිචේ ගුණේ දුක්ඛ විපාක විඥානයි අන්න කතා භෝගයක් දෙකකට ධාතු විඥානය පහළ වෙනවා කියන්නේ රූප දැකීමේ හිතට පහළ වෙනවා. ඒක පහළ වෙන්නේ ධාතුද්වාරික චිත්තයේදී පහළයි. දැන් අපි තරක බලමු මේ චිත්තයක් අපි කතා කරලා තියෙනවා චිත්තයේදී කියන්නේ අපි මේ බුද්ධ පූජාව කරනකොට අපි බුද්ධ ප්‍රතිමාව ආට කරනවා. ඒ කරනකොට අපේ චක්කුද්වාරික චිත්තයේදී පහළ වෙනවා. ඒතකොට බුද්ධ ප්‍රතිමා වහන්සේ ධර්මදේශනා වෙදී පළමුවෙන්ම භවන්නේ භවංගවත්යෙන් තිබුණ සිට භවංග චලන භවෝපය කියන දෙකේ දෙකෙන් ප්‍රාසේ පරිත්‍යාග වාදයේ ක්‍රියාකාරී වෙනවා. ඒක ක්‍රියාකාරී. ඒකෙන් කරන්නේ ඔය දෙදේ පොඩ ගන්නේ අරමුණ ගැනද කියලා හොයාගන්න එකයි. ඒකවල පරිත්‍යාග වාදයේ වැටෙනවා මේක දසුන් ద్వාරයේ කරන්නේ අරමුණ. එක චතුන් වාගයට දෙකක් කරනවා. ඒක චතු විඥාණයට පහළ වෙනවා. ඒක නිසා චතු විඥාණයට පහළ වෙනකොටම මේ රූපේ මාර්ගු කරගෙන සාපටිච්චන එකක් ඇති වෙනවා, සාතියෙන් එකක් ඇති වෙනවා, කොටපෙන එකක් ඇති වෙනවා. ඔය මොනින් ඇති වෙන්නේ? එතකොට අපි විතර සාධනාවෙන් අවදි කරගත්ත යෝනිසෝමනසිකාරය කියන එක බුද්ධ ප්‍රතිමාවට එනකොට අපි ඒකේ සාකු විඥානයේ ගමන් වශයෙන් පහළවන්නේ සෝමනත සාගතේ කුටලනවා. යමකේ පහල හතක් පහල ඊට පස්සේ කතා කරනවා කියන විපාකයේ දෙකක් පාරේදී පුළුවන්. හරිනේ. ඒකෝගේ ඉස්සරහ තව දෙක ලැබෙනවා. මෙන්න මේ 14 දෙක කියලා තමයි ධාතු විඥාන දීප්තියක් ඇතිවෙන්නේ. ඒ ධාතු විඥාන දීප්තියේදී අර ඇතක මේ වාර්ණයේ දෙහිච්චා තමයි පිට පහළ වෙන්නේ. ඒක කොහොම නැත්නම් පහළ වෙන්නේ නැහැ. දැන් ඇසක රූපයක් හැදෙනකොට දකින්න කරුණු හතරක් ඕනේ කරනවා. මොකද චක්ක ප්‍රසාරයේ නිරෝධිය කියනකොට. වර්ණ රූපයේ පැහැදිලිව කියනකොට. ආනෝකයේ කියනකොට මනසිකාරයේ කියනකොට. මොන අතර එකතු වෙනවා තමයි එහෙන් රූපයක් දැකෙන්නේ. අනිත් කරන්නේ එතකොට මේ අරමුණ අතරේ කරා රූපයේ දකිනකොට චක්ක විඥාණයට පහළ වෙනවා. ඒ කකුලෙන් යන්නේ ලෝභය දෝෂයක් නෙවෙයි නැහැ. ඒක විපාක විචාරය. අනිත් ඒක විපාක විචාරය. අර මුලින් අරගත්ත පංචාස්වාරාවලියේ සිටේ මේ ලෝභ දෝෂ මොහ නැහැ. ඒක තියාරිකා. අදා මේ වගේම සම්පටිච්ඡේදතා තියෙන වස්තුපලයේ තුනේම ලෝභ දෝෂ මොහ එකතු වෙන්නේ නැහැ. සත්‍ය ප්‍රඥාදී කොත් නැහැ. ඒ වගේ දෙකේ. ඒ වගේම කීකේ කියලා. එක එක පිටින් එක එක ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඊළඟට දැන් අපි සෝ සාධාරණීකව බුදු බුද්ධ ප්‍රතිමාව දැක හිතාවක කුසල ජවකෙක් පහළ වුණා. ඒ කුසල ජවකෙක් වලදී ඇති වෙන්නේ ලෝභ දෝෂ මොහොනේ. එතැයි අර බෝධිපාක ධර්ම තමයි පහළ වෙන්නේ. බුදු ගුණ ආරමුණේ කුසල දෙක් වශයෙන් බෝධිපාක ධර්ම ඉතේ නැදෙනවා. එක එක ජවකෙත් එක ඒ ජවකෙත් කොමනාට සාගත නම් ඥාන සංයුක්ත නම් එක එක ජවකෙත් එක පැහැදිලි ආකාරව එක්කන එක්කන ගැනීම ආරයනවා. දවසේ හතේ. ඒකවා කන්නේ ගෝරස්ස මාර්ගකාරයේ කරගෙන ඉතින් දවසේ පහළ වුණා භාංගයට වැඩන ඒක තාත්තේ නවතින්නේ නැහැ. ඒ ඇතෙන් ගත බුද්ධ ප්‍රතිමානේ ඇති අරමුණ වර්තමානයේ ඊළඟටේ රූපයේ රූප කලාප වශයෙන් නිදේශිය ඉතින් එකයි බලනවා. ඉතින් බලනකොට මනෝද්වාරික උත්තර දෙකේ ඇය පහළ වෙනවා. ඒකත් අවශ්‍ය නැහැ. සාමාන්‍ය බුද්ධ ප්‍රතිමාව හා කියන හැදීමාවයි නැහැ. ඊළඟට රූපං පඨන චිත්තේන ඊතං ဒ ුතිය චේතසා නාම සත්‍ය චිත්තේන අක්ඛං චතුත් චේතසා කියලා චිත්තයේ හතරක් පහක් යනවා මේක යටහත් සත්‍යම හොඳ කියලා කියන්නේ. ඉස්තේනාම වාහන රූපයේ දැක්ක සත්ත්ව ද්වාරක චිත්ත වේදේ කියන්නේ. සියකට මනෝද්වාරක චේතනයේ තමයි පහළ වෙන්නේ අතිකාරමන වාදය. ඒකෙන් ඇතිවෙන්නේ අතිකාරම කරගත්ත ඥානය. හෙන්දරට දෙන්නේ නැවත ඇරීම. තුන්වෙනි ජවාපේ විල පහළනවා ඒකට කියනවා නාම පරිග්‍රහ චේතනය. කියන්නේ නම දැනගන්න. මේ තමයි බුද්ධ ප්‍රතිමාව කියන්නේ. නාම. ඊළඟට ආර්ථේ ආර්ථේ කියන්නේ බුද්ධ ප්‍රතිමාව ආර්ථේ කරකටුවක් වාසුවා පූජනීය වාසුවා කියලා ඒ සම්බන්ධව අර්ථය වර්ගවල දෙනවා සතරේ කරන්නේ දෙනවා. එන්න මේ කියන තමයි ධර්ම වාක්‍යයක් දැක්කම අපේ ජීවිතයේ කුසලයෙන් දෙවි පහළ දෙන්නේ. හොඳයි අපි යම් කෙනෙක් අපට ඊටවට ප්‍රේමනා පරමුණක් දකින්න ලැබුණා. ප්‍රේමනා පරමුණක් දකින්න ලැබෙනකොට මොකද වෙන්නේ? සුභාරමුණක් අතේ විදිතනවා. ඒ කියන්නේ අර වතපන පිටින් අයෝනිසෝ මාර්ගකාරයට වැටෙත හැරීම නිසායි. නුවණේ කල්පනාවට පුරුදු වෙලා යෙදෙන නිසායි. නුවණේ පොරව. නුවණේ සරල කල්පනා කරලා පුරුදු වෙන නිසා ලක්ෂණ දෙක අනුකරන ඉතේක පාරණ ලෝම මොහොතේ පාරේ වචාපේ. ඒකේ කරනවා කියන තමයි. පරණේ ඇනේ දැක්ක නිසා ධර්මස්වාරක චිත්තයේදී ඒ ආරම්භ කරගත්තා. ඊළඟට ඒකේ නම දැනගත්තා. ඊළඟට ඒකේ ඒ ආර්ථය දැනගත්තා. කොහොමද තේරෙන්නේ පිටුවේ රාශිය කියන තමයි ඒකේ හරියමත් ඇති වෙන්නේ. ඒකෝට දැන් සුභාරමුණේදී පරමයේ ඇති වෙනවා ලෝභසාගත සිත්. ලෝභසාගත සිත් නෝ ලෝභසාගත සිත් කියන්නේ කාමකාරයි යෝජනය. සමහර විට ඒක නැති වෙනකොට ඉතිහාසය වෙනවා. දෙකෙන් කියනවා පාටිගතයි යෝජනය. ඒ වගේම මට තමයි හේනවා කියන්නේ. වෙන කරනවා කියන්නේ අන්න මාන සංයෝජනය. ඒ මම තමයි මේ දකින්නේ. අන්න දික්ටි සංයෝජනය. ඒ මේ දැකීමේ එක සතුන් වීමේ ආසකීමේ පාපයක් වෙන්නේ නැහැ අන්න දික්ටි සංයෝජනය. එකක් දික්ටි සංයෝජනය. ආ මේක තව ගමහ ගන්න නම් මම අපවත් අතුවන්නේ දෙවස් ගන්න ඕනේ. ඒක වැරදි පාරකට ගෙතේනවා. දෙවි පූජාවක් කරාට එන්නට සායකබාතුමා ගන්න එසුමගේ ආශිර්වාද ගන්න ඔයාලා දේවල් හිතේනවා. අන්න ඊළඟට පගාමකට. ඊළඟ කියනවා මේක දෙකෙනෙකුට කියනවා නම් ඒකට මේ මිනිස්යාට කියන ඉස්සා කරනවා. අන්න ඉස්සා සංයෝජනය. අපාර ධර්මන මේක කාටවත් මටම ඕනේ. අන්න මාර්ගය ඒකයි වෙන්නේ. ඔය හරකලා දීම මුලාව අවිද්‍යාව සංයෝජනය. දැන් බලන්න එකම රූපාරම්මණයට කාමරාගයක් ඇති වුණා, ව්‍යාපාරයක් ඇති වුණා, වාගේ මාන්නයක්, දික්තියක්, ඊළඟට පරාමාසයක්, ඉස්සාවක්, මත්‍යයක්, වාගේම අවිද්‍යාව. කොහොමද මේකාවන? අතනිටත් ඔපේනවා. මේකේ රූපාරම්මණය කියන්නේ අතනිටත් ඔපේනවා. මගේ ඇද මගේ ඇද කියලා අපිට අනුව කරනවා. මගේ ඇද කියන ඇලුම් කිරීම නිසා කාමදාන සංයෝගය. ඒක තමයි කාමවත්ව. ඒගොල්ලෝ නැහැට රොද්දා කරනවා. නැත්නම් එන්නේ ගම්බිත දුර්ලභමක් ගෙනත් හරිදා. ඉතින් හිතේ අමනාපයක් පනගාටවා. අනේ පරිගත සංයෝගය. එවාගෙම මගේ ඇහ තමයි මමකට වඩා හොඳින් පිළිගන්නේ. අනිත් ඇට වාදේ නැහැ. අනිත් ඇට කරනවා නම් මගේ ඇහ පැහැ පැහැ කිරිදුයි. අන්න මාර්ගයක් වෙනවා. මතවන කනුවල කියන්න පුළුවන්, ඔය ජීවිතයක් බලන්න පුළුවන් ඒක මාර්ගය. අනිත් පැත්තන බැරි දෙකම තමන්න පුළුවන් කියලා හිතෙනවා. ඊළඟ දීප්තිය. ඒතොර ඒ සාතුර නැත්තත් සාතු ප්‍රසාරයේ එක ආත්ම සංඥාවක් ඇති කරන මම තමයි මේ ලැබෙන්නේ. අන්න දීප්තිය. ඒ වගේම මේ ඇහැට ආරක්ෂා කරන කතුල් ලස්සනදී යාගොම යන්ත්‍රනාස්තේ වස්ත්‍ර ගන්නවල දේ පූජාවට ගන්නවල මේ ජීවිත දෙනවා. ඒක නයිස් මතක. ඒක නිසා ඒකකට පරාමාද. ඊළඟට ගෙනෙක රෝගේ. ගෙනෙක රෝගේ ඇහැ රෝමෝගේ කියන අපේ තේරෙන්නේ කියනවා. ඒක තීක්ෂ්ණා කරනවා. අනිස්සා සංකේතය. තමා කියන ගැන කවදාකවත් කියන්නේ ඇස්වා වගේ කියනවා. ඒ වගේ අවස්ථාවල මත් දෙයක් හයි වෙන්නේ. අකොන්ද දෙපේනවා කියන්නේ නැහැ. කවදාවත් උද දෙපේනවාද? අරිමත දෙනවා. එතන මාස්ටර්යෝ ඊළඟ මේ ඇහැ පිළිබඳව අනිත්‍ය ධර්මයේ ගණනය, දුක ධර්මය, අනාත්ම ධර්මය, අරුප ධර්මය. ඒකෙන් කියන්නේ අවිද්‍යාව. දැන් මේ එකම ඇහැ නිසා රස සංයෝජනේ පහළ වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරය යන්ත කනුබේන ප්‍රතිච්ඡ උපාදිතේ සංයෝජන පරිපදානාදී. මේ ඇසයි රූපය දෙක නිසා සංයෝජන හට ගන්නවා, ඉඳ ගන්න ගන්නවා. යථා සමුප්පන්නත් සංයෝජන කුප්පාදෝ හෝති. සමාගීතේ නැති සංයෝජන ඇති වෙන අවස්ථාවක් තියෙනවා. කොහොමද මේ නැති සංයෝජන ඇති වෙන්නේ? නැති වෙනවා කියන්නේ ඒ වෙලාවට නෑ පමණයි. සංකාරයක් අනිවාර්යයෙන් තියෙනවා ඒවා සමුදාකාරව ඒ කියන්නේ මේකට හැදෙන්නේ පරික්‍රමය නැති විදිහට නමුත් ඇටේ වර්තමාන දැනගන්න කොහොමද මේ සංයෝජන හටගන්නේ අසංකාරම තවණයේ අසංකුලිත කරන දෙන්නේ අසංකාරම තවණයේ එවැගේම අධර්ම ප්‍රතිපාතියේ අයෝමෙතු මානසිකාරය මෙන්න මේ අතර එක තමයි අපේ චිත්තවල සංයෝජන පහළ වෙන්නේ අසත්පුරුෂ කල්පයේ කියන්නේ සුගතියේ හිමකට මම පාස් වෙන්න පන්නන්නේ නැහැ. වස්තාව ගන්න අවස්ථාවකට මේ වගේ නානා මෙතෙද ඇලීමකට යොමු කරන කුජිර වෙනවා. ඒ කුජිරයන් අසත්පුරුෂ කියලා. ඒ ආයුධ පුරන්නේ අනිත්‍යයට මේ දෙන ආයුධ පුරන්නේ දෙන්නේ නැහැ. ගම්මේ ජීවිතයේ ශ්‍රද්ධාව නැහැ, දීනේ නැහැ, ප්‍රසේ නැහැ, ත්‍යාගේ නැහැ, ප්‍රඥාව නැහැ. මේ අතන කියන අසත්පුරුෂ භාවය. එයන්ගේ ආශ්‍රයේ හේමට මේ සංයෝජන තමයි ඇති වෙන්නේ. අනික අකාග්‍රහපත්ත වෙන්නේ. ආහාර ලැබෙන්නේ මේක සදාගාමයක් නෙවෙයි. සදාගාමයක් නොවේ. ඒක ඒ වගේම සමාගයේ වැදගත්කමක් ඇතිීමේ ප්‍රමග්‍රහය. ප්‍රමග්‍රහන්නේ සාමයේ සංයෝජන පාරය. අනික අයෝනිසෝ මානසිකාරය. ඒ කියන්නේ නුවණින් තොරව කල්පනා කරන්නේ. මොකද බලන්නේ නුවණින් තොරව. නුවණින් තොරව බැරි නිසා සංයෝජන පහළ වෙනවා. අනිත් තමයි දුෂ්ප්‍රතිපත්ති කියන්නේ. වැරදි ප්‍රතිපත්ති, මිත්‍යා ප්‍රතිපත්ති අනුගමනය කරනකොට සංයෝජන පහළ වෙනවා. එතකොට මේවා ප්‍රහාණය වෙන්නේ කොහොමද කියන එකයි ඊළඟට සලකා බලන්න තියෙන්නේ. ඒවා ප්‍රහාණය වෙන්නේ නම් සාපෘෂ්ඨතාවය වෙන නිසා, සාකර්මාත්‍රවණය නිසා, යෝනිසෝ මනසිකාරේ මූලික කල්පනා කිරීම නිසා සහ යහපත් සංඥා ප්‍රතිපත්තියන් ගමනය කිරීම නිසා සංයෝජන අගාධ වශයෙන් නිෂ්කම්බන වශයෙන් ගැටෙනවා. ඊළඟ මාර්ග ප්‍රතිලාභය කියන්නේ සෝවාන් ආදී මාර්ගඵල ලැබෙනකොට සමුච්ඡේද වශයෙන් සංයෝජන නැති වෙනවා. ඊළඟට බලමු සෝවාන් මාර්ග අවස්ථාවේදී සංයෝජන පහම සම්පූර්ණයෙන් නැති වෙනවා. මොනවාද? එතන සඳහන් වුණානේ දීප්ති සංයෝජන, දීගබ්බත පරාමාස සංයෝජන, ඉස්කා සංයෝජන, මත්ත්‍ය සංයෝජන සහ අර ඉතිරිච්ඡා සංයෝජන. ඒ කියන්නේ සංයෝජන පහ සෝවාන් මාර්ගයෙන් සම්පූර්ණයෙන් නැති වෙනවා. දිට්ඨි, විදිකේතා, ඊළඟට පරාමාස, ඉස්සා මාත්‍රය කියන පහ. මේ පහ සෝවාන් වෙනකොටම සාහය වෙනවා. අය කවදාත් ඒක පහළ වෙන්නේ නැහැ මතබතන සමච්ඡේද වෙනවා. ඔබ කියනවා. අපදාගාමී මාර්ගයේ සංයෝජන දෙකක් නියෙදෙනවා. කාලාගත සංයෝජනේ පරිණ සංයෝජන දෙක නියෙදෙනවා. අනාගාමී මාර්ගයේ මේ දෙක සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙනවා. දැන් සංයෝජන හතක් ඉවරයිනේ. ඊළඟට ආර්ථ මාර්ගයේ ඉතිරි සංයෝජන දෙක විනාශ වෙනවා. මොනවාද? බලාකාර සංයෝජනය ඊළඟට මා සංයෝජනය අවිද්‍යා සංයෝජනය එන්නේ මේ ගුණ අර්ථ මාර්ගඥානයේ තමයි විකාශය වෙන්නේ එතකොට ඒවා නැත් උපදීන් දැක්කම ඒකම ප්‍රාණය වෙන බවයි සුදුරජානකට ප්‍රකාශ දුන්නේ ඒකත් වලින් ආපදිත කරනවා ඒක තුන් ආගතියනවානේ එකම කුජලියකට මේ එකවරට මේ එකවරට එක කාරණා නිසා සංයෝජන 10 උපදින ඇති එතකොට මහරජා කියනවානේ කොසල් වැලිව මහා යාඥාවක් පටන් ගන්න කාරණයකට දෙමොකද කොසල් වැලිව එක දාසා ඊරවිදීන් එනකොට ඇතාවේ දෙනකොට ඒ වැඩේ මේ කෙනෙකුට පාර දෙකයිත් විශ්මිත වෙලා වරාගෙන ඉන්නවානේ ඉතින් මෙතර නිවතක සමගතරයේ ඉඳලා බොහෝම ලක්ෂණ ගෝමා කාර්කාවක් කඩියෝගියා බලන්නේ කියලා. එයාට ගෙදර නෙවෙලා නේද ගෙදරම. මේ රෝමා කාර්කා දුක් තමම රජුන්ගේ කාමරාග සංයෝජනේ ගැඹුරා. ඒක දැනෙන්න ඇතිවෙන්නේ කියන අරහත් වාග්යද රත්වාග නැත්නම් අවිවාහක අවිවාහක දෙක බලන්න කියනවා. ඒ දැනුම විවාහක කෙරේ. අතේ කුජිනා ගෙන්නවා. ගෙන්න නම් මොකද කරේ? ඒ කුජිනාට මරණයේ ගන්නේ නියම කරන්නේ කාමයක් යොමු කළා. ඒවා මතනේ අරුණා නැති ගාගෙන අඩුපොල් මාල් කඩ ගන්න ඕනේ මේ එලෙස එක දවසින් අරුණාන් යටේ කඩපුල් මළුවේ කියලා ඉඳලා. මේ ධර්ම නොගණාව අනිවාර්යෙන් හරින් ගන්නලේ. මේ මිනිස්යාගේ මහා පායකපත් වෙන ගෙදර ඉක්මනින්ම කෑම දෙකක් ඈත කරගෙන මේක තව ඉතින් අවසන් වෙන්නේ දෙන්නක බරමුණක් හදාගෙන දුවගෙන දුවගෙන ගියා. මේක තියෙන්නේ ගංගානම් ගංගේ කියලා දැනගන්න. අනුවන් කැටි කඩපුල් මළුවේ කඩපුල් මළුවේ නැහැ නාගදාවෙන් ගේතුවනේ. ඉතින් මෙතුමා කියලා දැන් යොදුනාක් කිව්වා. හරි දාගෙන දුවගටින් දැන් බක්කා දිලේ කැංගේ. අදින් එන්නේ ගමනකට ගිහිල්ලා ගරින්නේ කෑමට කාර්යභාර කරන වත්තේ ඉලා ඉතිරි කෑම දෙක ළඟට දැම්මා මාල් ගන්න කන්න. ඉතින් මාල් ගන්න මේ කෑම දීලා ඉතිරි මාතලා. අනේ මේ මාල් ගන්න දුන්න කියන්නේ මේ ගමේ ඉන්න මාළුවෝ ඒ වගේම ඒ ගංගෙන් අහස දෙවියෝ අනුමෝදන් දක්වා කියලා කේන්ද්‍රීය පාපලා කෑවා. එතකොට මේ ගංගේ ජලඥානීය කරන්නේ ජීවිතාවේ. ඒ කියන්නේ නෙමෙයි නමුත් මේ ජීවිතාවේ කැරමිලා ආවබලද. මිනිස්සේ වශයෙන් දෙන්නේ කියලා. අසුව තමයි ආත්මයේ කියන්නේ. කොහොමද කියෝ. ඒ කියන්නේ නාගයාට ඒ සූපා වනසේ භාග්‍යයන්කොටම අපි දුන්නා කියෝ. ආයන මම ඔබට ලොකු පරිත්‍යාග කරන්න මොකද ඔබට අවශ්‍ය ඒවා කරුණාවක් නැති වගේම අරුපු මනුලියෝ කියනවා කැලකින්න ගෙනත් දුන්න නාම බව වෙනවා ඉතින් මේ මනස කියන්නේ ඒක අදාගෙන දුවගෙනම ආවා ඒ මම දේශනේ දෙන්නත් ඕන අතිගෝ ප්‍රපාතයෙන් දේශනේ ඒක රාජික මොකද කියන්නේ මේ නාතේ වාදනේ දුරට ගන්න කියලා තිබුණා දෙන්නේ මනුස්සයෙක් බය මෙතන මෙතෙන් ඇවිල්ලා කොහෙද දොරාගෙන කියන්නේ දොර දුපාලෝ කවුරුත් නැහැ. දෙකේ උපායන උපක්‍රමයක් උපක්‍රමයක් නේ. අන්තිම මේ මනුස්සයා කෑ ගහලා කිව්වා. මම අරනවා මට දෙනවා කඩකොන්නවා ගෙනනවා කියලා කෑ ගහලා කිව්වා. කවුරුත් නැහැ. අන්තිම මේකේ දොරේ මේක ඇලෙව්වා. අල්ලලා කඩකොන්නවා ඒක අමුණලා නැති අමුණලා දැන් ගෙදර යන්න බයයි. ගෙදර ගිහුවම මොනවා වෙයිද දන්නේ නැහැ. එනිසා දුවගෙන ගියේ ජේතවනාරාමය. ඔතේ කවදාකවත් ජේතවනාරාමයේ ජීවනා සේවා පිළිවෙල. එදා තමයි මතක්ුනේ මාර්ගපය. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන තැන ධර්මාසනය යට වෙන්කරන ඉඳලා බයි. ඉතින් බුදුම දයා કોઈ අතර බාහිරවන්නේ නින්දාක් නැහැ. ධර්මාසනේ රාජිරෝ අර නිතේ කාමදාන සංයෝජනයෙන් පෙරෙපෙරි කියේ. ඒකවල මොකද උනේ නෑ නැති එන මහා බිහිසුළු නපුරු සත්‍යයක් නෙවෙනවා. දුසනෝ කිය. ඒකේ තවත් කර්ම ලෝකාව ගන්න පරිගතයන්නේ ඇතුළු. බය කියන්නේ පරිගතයන්නේ. දැන් ඒක ගන්න ඒකෙන් නිදේ කියන්නේ. ඉතලා ලෝභ නිසා දැන් දේශ නිසා නිදේ කියන්නේ. මොනවා වෙන්නේ නැහැ. අතින් මේ මේ පාඩලේ කොට පුරවක ධාර්මණයක් ඇදෙවුවා. කරන ලැබුණා ගාමනේ බන්දේ මහා නතුන් කතියක් ලැබී යන මාතේ අසහාය බය නැකවිදීගේ ගුණ අනුද පලාපල මේ ගුරුවරයෙක් අවස්ථාවකදී ගෝඩියෙන් ගන්න කෙනෙක්ගේ ඒ මිනිස්යා කිව්වා මහරජුගන් විශාල විපස්සයක් වෙනවානේ ඒක වහා ඥානයක් කරන්න ඕනේ රූපාවන් ඔක්කොගේම එක එක එක රූපාවන්ගෙන් කීයේ කියන එක තෝරලා ඥානයක් කරන්න ඕනේ ඉතින් ඒ පාන්න වෙනකොට ආගාමණය පුරාම ගෝසාව එතන සීලයි ආසියයි සීලයි ඒවා කියන දෙන්න සීලයි ගුණ සීලයි එළුවා සීලයි බඩුවා සීලයි ඔක්කොම සීයෙන් කියනවා නේද? ඒ ගුරු කියන උපහ කරන්නේ. ඉතින් මේක මාර්ගකාරයේ විදිහට හැමෝම දේ පාන්නද ඒ සතුන්ගේ ගෝසාව. ඒක මොකක්ද මේ මහා කඩුවේ මේ ගෝසාව? ඉතින් මේ මාර්ගකාරය කිව්වා මම මෙතන ඉන්නවා මගේ කියන තම දුක්ඛ දකින්නේ නැහැ කියලා ඒකට කාරණේ කරනවා. පස්සේ ඉන්නේ සොයල බෑනකොට මේ ගහගයක් හදන්න යනවා. හදන්න යනවා. පස්සේ මගේ කාව දොස් කියුවා. දැන් යනවා උදේ ආනගේ දාතේක කෑම කන්න විතර ගන්නෙ. මේක ලෝකුණ බුදු කෙනෙකුන් වාසේ ගැගලමින් ඇදී දෙති එන්නේ පොළොවේ දාගෙන අනේ මේ සතුගාමී යන්නේ මොනතර පාපයක්ද මෙතර කල්පනා කරන්නේ යන්නේ කියලා දොස් කියනවා. පාපයෙන් රැඳිනොත් අනදාගෙන හිම්මල් ලගනවා කියලා ජේතවන ආරාමයේ ප්‍රතිවිරුද්ධ වෙනවා. රැඳිනවාගේ කතා කරගන්න බෑ. දැන් එකෙන් රැඳිනුම් දෙබලාගෙන ඉන්නවා. ඉතින් ජේනේ මහත්මිව ස්වාමීන් මේ රැඳිනවල මහා බයක් කියලා. පස්සේ මොකද මාන්නේ වෙනොට සූත්‍රයේ සෝ කියන මහා නරුව ගෝකාවක් යන මාර්ගාව යන්නේ. පොරොයදී මේ කාර්යය ඒකයි තවත් බය. ඊපස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒක මේ රජිවන් අනුතරක් වань. කනකනතුරක් වань. කාර්ය කරතුරක් වань නෙමෙයි. ඒක මේ ලෝක වූ නරකේ අවුරුදු 10 යකට පැහැලා අයමත් දෙස්සා කවුරු උඩට පැහැලා අවුරුදු 60000කින් ගාම අතරේ මූණෙන් මූණ දැක වෙනාවේ කියා ගන්න දේ කතාවක්. ඒක රජුගන්යන් වල ධර්මයේ කිව්වාම හිස්තරේ යනවා. කොහොමද හිස්තරේ? ඒ ගාම අතර දෙනා පෙර බොහෝම ජනව සිටුවෝ. ඒ කාලේ බුද්ධ ආගමක් තිබුණේ නැහැ. උද කල්යාණේ ඉස්සරහට තිබුණේ නැහැ. සත්‍යඥාන ආන්නේ නැහැ. ඉතින් මේ අතරගෙන කතාවකට අපි මේ වාක්‍ය මොකක්ද කරන්නේ? ඒකේ ස්වභාවික ගාන දෙන්නේ. ඒක පිළිගන්නේ එන අපි නැගුම් ගැවුම් වගේ දෙමු. ඒ සඳහා අතුතු කරමු. ඒත් නැහැ. ඉතින් ඔබම කියන මේ අතරගෙන පිළිමේ කළ මහා නපුරු යෝජනාව. මුදල්මගේ කරලා බැරිලා නැහැ කියලා අපි අර කල්කාරකයේ මේ තියෙනුනේ. අන්තිමේ හතර දෙනාම සාර ධනස්කන්ධයේ හේතු දෙකලා ලෝක මුණ අරක උපන්න. ඉතින් අවුරුදු 60000 මේ නෑ මොන කියවද උඹට කියනකොට. ඒතකොට මේ කොන් හතර දෙනා කියන්නේ මේ කතාව තියාගන්න බැලුම එකක් නැයක එක නර කියවුනේ. දුස්සනේසෝ. වැඩි කෙනා කිව්වා ජීවිතං අනිමේක ඒකාතේ ගතාන නම් වතේ. විද්‍යමානයේ භෝමියේතු දීපන්නා පමණ අත්දැකෝ. අනේ ආදි බොහෝම ධනවාදී ඉඳලා අපර පිළිකා කරගන්න බැරි වුණානේ. අර කොහොම දුක් ජීවිතයන්නේ කරලා තියෙන්නේ. අපි ඒක විපාක වෙනවා කියලා කියන්නේ නැහැ. සේකේන වචනේ කියපේ කෙනා සාති වාදක ආස්ථානේ. පොළි ගාථාවෙන් කියන්නේ කියා අවුරුදු 60000 කන්නේ අපිට දසෝනානේ කවදානම් මේකෙන් ගොඩනැගෙතෝ කියලා කතා කරන්න ගියේ. තුන්වෙනි කෙනා කියනවා නාමයන්තෝ පුතු වරතෝ ඥානතෝ ප්‍රතිදිත්තේ මොකද කියන්න ගියා අනේ මේ කෙලවරක් නෑනේ මේ දුකේ. අවබෝධයේ කෙලවර වෙන්නේ කියලා එහෙම නැත්තම් දුක් වචනයක් වෙන්නේ. අතර මේ කෙනා කියවා සෝවාන් නොද ඒකෝගතවා යෝනිදාකාර මනුෂ්‍යන වඩන්නේ සීල සම්පන්නෝ ආවි කුසල භාවනා. මේ ගමන නැවත නම් මනස ලෝකෙ ජීවත්. හොඳට සත්‍යාව නුවණ කියනවා ගන්න දාන් දෙන්න ඕනේ. සීලයෙන් මොකක්ද උසාව කරන්න ඕනේ කියලා කියාගන්න කිව්වා. ඒ රාජිකාගේ කිව්ව බලන්න මේ හතර දෙනාගේ සාකච්ඡාවක් වන්නේ නැහැ. රාජිකාන් මොකක් අපේ රාජියද? ඒකට අධිකාරන් අවදි වුණා. රාජිකාන් කියන්නේ බය අඩු වුණා. ඒකවල කිව්වා මේ මට කියන හරිම දෙකයි. මේ වගේ රාගයේ තිබුණා මේක සංකල්ප නැහැ. ඒකෝ කර්මජාත කියනවා. එතනද කියවා ස්වාමීනි මට මේ ගොදුන දෙකේ උනේ කියලා. ඉතින් මේ දෙන්නාගේ වචනේ දැන සුත්‍රඥානාවේදී මේක කියලා අනුගත කරන්න බෑ. මේ දෙන්නාගේ වචනේ මෙතෙන් ප්‍රතාපකේ කියනවා භාවනාවේ මුල්ම ගාථාව දීඝා ජාගරතෝ රාති ඒකාන සංසත යෝජන දීඝෝ භාගාන සංකාරෝ සත්තම අවිජානත නිජමරණා රාතිය දිග බව වැටේකෝ ගමන් හේත ඇත්තාට යොදන දිග බව වැටේකෝ අනුවනේ අර මේ සංසාර දිගයි සත්‍යයෙන් නොදන්න අනුවණයන්ට සංසාර දිගයි කියන එක පහදා ධර්ම දේශනා කරන අප දුන්නේ කරන්නේ නිදිලි හිතේ පුද්ගලයා සෝවාන් මාර්ගඵල නිවන් ලැබුවා. සෝවාන් ගෙට ආපු ගමන් එයාට කීයට උනා. කඩතුමාද ධර්මයේ තේරුම්ගෙන අර සතුන් දෙනාකට ඒකෙන් ඒ පාපයෙන් අත නිදුනා. ගුරුවරයෙක් ඇතින් උත්සාහ දැන් මේ ප්‍රයෝගය කරලා ඉගෙනවා අර ඇහෙන් දැකන අරමුණේක මුලතර ආවාර සංයෝජන ආවද, සහායාව පරිගත සංයෝජන ආවද, මාර්ගය දෘෂ්ටිය ඒකබ්බත පරාමාස දැන් අර යාගත කරන්නේ මේ ඒකබ්බත පරාමාස නිසානේ එවාගේ භවදාග එවාගේම ඉස්තිගේශාල මාර්ගය අරිත ඔක්කොම පාලන මෙන්න මේ වගේ තමයි නූපන්න සංයෝජන අසරපුරුෂයන්ගේ ආශ්‍රය කරගෙන අසාකාමී ඇතිවෙන නිසා ලැබෙන පාලගෙන අයෝනිසෝ මානසිකාරයෙන් ඇති වෙනවා ඒකම අසත්‍යය අයාපා පිළිවෙල කනකරණය කිරීම නිසා සංයෝජන පහළ වෙනවා. ඒතකොට මේවා නැති වෙන්න කාපුරුද්ද කාර්යයෙන්ම ලබන්න ඕනේ. සාධාරණයෙන්ම ආහන්න කරන්න අනුගමනය කරන්න ඕනේ. සාධාරණයෙන් අනුව මූලිකව කල්පනා කරන්න ඕනේ. ඒ වගේම යෝනිසෝමනස්කාරය වගේම යහපත් ප්‍රතිපත්තියක මෙදෙන්න ඕනේ. මෙන්න මේ ධර්මතාවක අනුගමනය කරනකොට උපන්නා වූ සංයෝගය යහපත් වෙනවා. සාධාරණ විස්පබ්බන වගේ. ඒවා සම්පූර්ණයෙන් කරන්නේ වෙනවා මාර්ගඵල ප්‍රතිලාභය. ඉතින් මේ ජීවිත සංකාරයේදී මේ දහගෙනාගෙන් නැත්නම් සංයෝජන තමයි දැනග තමයි අපි සෑම දෙනාම ආවේ. එයා වෙනගන්න බැරි බ්‍රහ්ම ලෝකෙට තමයි ගිහින් තියෙනවා. අරූප ලෝකවලට ගිහින් තියෙනවා. මේ බැඳුම් ඇතුමයි අපි මේ තැන් හොට ගියේ. අයමාවක් මේ ගැටල් වලින් දැන් දැඩි තමයි සතර ආහාර. දැන් ඉතින් මේ බන්ධනයන්ගේ අතකෙදුණු ලෝකදා බුදුරජාණන් වහන්සේ අපට සම්මුඛ වුණා. ඒ සරුවක් යන වාසේ දෙසෝ සුවිසුද්ධ ධර්මයේ නිසා අද බුදුරජාණන් වහන්සේ දැක ගන්නවා. ඒ සරුවක් යන වාසේ මේ සංයෝජන පාඩයෙන් අපතේදුණා. අපි මේ සරුවක් යන වාසේ සරණයේ සාවක පිළිකාරයි. ඒ සරුවක් යන වාසේ අනුගමනය කරන අනුගාමක පිළිකාරයි. ඒ සරුවක් යනවා අර දෙකකට නරඹ නිසා. ඒ තමයි සරුවක් යනවා අර දෙතු විසුද්ධෝගමිය ධර්මයේ කරල සත්පුරුෂයන් ආශ්‍රය කරගෙන සාධාරණීය වෙතම ඒක යෝනිසෝ මනසකාරයේ කනෝම මොහේ කල්පනා කරගෙන ස්වාමීන් සම්ඥා ප්‍රතිපatti අනුගමනය කරගෙන ඉතින් අනුගමනය කරන්නේ ඇතේ රූප ධර්මයේ කනේ සාධාතනේ නාසයෙන් ගලස් පොදෙ ඉදිනේ සිහිනේ ප්‍රාර්ථනා කරට යෙදීමේ අයනේ ප්‍රාර්ථනා යෙදීමේ හිතෙන් අරමුණු ගන්නේ කන කනකදී වාදයේ බුදුරජාණන් වහන්සේගේ දූතේකනේ අනුව අර සමත වාදයේ හා විපස්සනා වාදයේ අනුස්මරණය කරමින් ආවාදේ නැතරමින් ඒ දැනෙන දැනෙන බෑම අරමුණකදීම උසාවියේ පාරෙන්ද එකම උසාවියේ නෙමෙයි මම කර නිවන් සුව ලබන්නේ හේතු වෙන්නේ බෝධිපාක්ෂණයෙන් දැනෙන කුසල් දෙපාරෙන්ද සුදුසු හැටියට අපි සිත පොදු කරගන්නේ. දැන් මේ සීල භාවනා පිළිවෙත් කුලීමෙන් අපි සිද්ධ කරන්නේ මේක. බුද්ධ පූජා කිරීමෙන් රාමයෙන් ධර්මාශ්‍රවණය කිරීමෙන් අන්න ආගමික පිළිවෙතකින් සිද්ධවන්නේ මේ කියන සංයෝජන රූපදක හැටියට අපේ සංකාම ත්‍රිදුත ගැනීමයි. මේ පරිදු ත්‍රිදුත ගැන යාමේදී සංකීර්ණ දායකදී අපේ සංසාරයේ පහළ වෙන භගතාක්ෂිය මුකුත් කරපු ගමස්තාවකදී අපට පුළුවන් වෙනවා මේ කඩන් වශයෙන් විස්කම්බන වශයෙන් පමණක් නෙමෙයි සමුච්ඡේද වශයෙන් සතර මඟ නුවණින් මේ සංයෝජන සිදුවෙන තමලා විපාකෝදේ කියන කාර්යයේ පස්වන උත්සාහයේ මහෝත්සවයන් වහන්සේලා නිදහස්ව මේ පෙරසේ කරන වදාළ අග්‍ර අමා මහ නිවනට පත්වෙන්න අපට වාසනාව උදාපත් වෙනවා ඒක සියලු කාර්යයන් කෙරේ ඒක අසංකේය කර්මකාරයන් කෙරේ බෝධි සම්භාර කුලන බෝධි පාරම්පරාවන් කුලන බෝමනාරා ගැනීම වෙන මානපකාරයේ කුලමින් මේ ගතපයින් වලින් ජයගත් අපේ සම්මාකම් බුදුරජාණන් වහන්සේට සිතින් කය වචනින් අපේ ගෞරවාර්ථ වරස්තමාංග නමස්කාරය වේවා සාමෝතුරා ධර්ම ධාතුගේද සංඝරත්නයට අපේ නමස්කාරය වේවා අපට මේ බුදුරජාණන් වහන්සේ පුරංගසෝතුන් ආර්ය සත්‍ය මාර්ගයට අනුව මේ උතුම් සසන් පිළිවෙල කියන්නේ ඉතිහෝ කවිදෝ උතුම් පිළිවෙල මම අනුගමනය කරන්නේ ඊමට ජීවන මේ ගත සංයෝජනා රූපාවේක සදාපාතිය ගැනගෙන ඉදිකේතම ගමන් කරන මෙලව ජයගෙන කාර්යෝ ජයගෙන සතර ජයගෙන කෙලෙස් ජයගෙන ආත්මය ජයගෙන අපරාජිතව මඟ පරිමාව සුවසාකා කර ගන්න ප්‍රසාක්ෂිය බලයේ ළඟදී විදියේ ආරක්ෂාව ආශිර්වාදයේ සතිය සමාධිය ඥානයේ ගුණයේ කර්මයේ චිත්තයේ විදියේ දීමත් සාබද ලැබේවා රැඳේවා කිය අපි ඒක ආතනා සබා ගන්න. දැන් අද දවසේදී තවත් අවුරුදු සාහයෝක්තව මේ ස්ථානෙට කරන්නේ. ඒ මාර්ග ආරක්ෂක මාර්ග පූජා වස්තු දෙකකට කරන්නේ. ඒ වගේම බුදු කුල මාවාදනා කරමින් කුංචක පහදවලාගෙන බුද්ධ පූජාව, බෝධි පූජාව කරගන්නවා. ස්වාමීන් ස්වාමීනාවක මේ ධර්මානුකරණය කරන් දුන්නා. එතකින් අපි රැස්පත් කරගත්ත මේ කුසල සම්භාර ධර්මය අපට මේ ධර්ම පැහැදිලි ලැබෙන්නේ බුදු සසුනේ ඉඳලා අනාගතයේදී කවුරු පණ්ඩාවක් සිටේ ප්‍රවහාරවල දැමත පිටසෝ පිණිස නවතම සම්බුද්ධ ශාසනයේ නොකිරීමේ ස්වාමීන් අප්‍රකාශවලී සිදුලෙහි දැබලෙහි අපරාධික විනාඩිතන සියලුම මිත්‍යා මත ඛණ්ඩනය කරමින් ආගේකාවද සූර්ය මණ්ඩලයේ මේ දීප්තිමත් ශ්‍රීලංකා දේශයේ අනිකුත් මේ බෞද්ධ රටවල සියලුම කවදීම ආගිලා ප්‍රේක්ෂා කරනවා. එතන සාමන කාර්යධාරී ආසංග පිටුන් වාසේනා ප්‍රමුඛ බුද්ධ කොටේ මහා සංඝරෝණයට මේ බුදු සරණ ආරක්ෂා කරගැනීමේ ශක්තිය බලය අපර කරගන්න මේ කුතර කර්මයන් විශ්වාසයෙන් දැනේවා දැනේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම අප සෑම දෙනා ධර්මයේ කතාවක් අධ්‍යයනතා සෞඛ්‍ය ගුණවල බලමිස්තාගේ මෙතුත්තේ සරසවියේ කුණේලාවේ ආශේවා දෙකෙන් දෙකෙන් මේ කරගෙනද අවකාශාවේ සුපරික්ෂා විදිමින් පාරමී පුරා කටෝ භෝධියකින් අමමහ නිවන් සුව ලබත්වා කියා කරුණාවෙන් සිද්දෙම එතේ සාධනාගත කලෝපාල කාත්මාගත දේවතා මන්දරයේ සාගරේ සමාදරේ කරුණා මෛත්‍රී චිත්ත ප්‍රසාරයෙන් නැති අනුමෝදන් සාමුදු සසුනට එවාගේ බෞද්ධ ජනතාවට ආකල්ප වුණට මේ පූජ්‍ය ස්ථානයන්නේ මේ මෞඛ්‍ය දෝතර සැකට දේවාරක්ෂාව සලසා දෙත්වා සතු බෝසුවනේ කාර්ත නිවාසව ලබාත්වා කියලා පරිත්‍යාගයේ ප්‍රමුඛම ඒකවා මෙතන සහිතව දැනන තත්යන්න මෙන්න පූජ්‍ය ස්ථාන වාසීතා එවාගේම අවබෝධන නගර ඕස්ට්‍රේලියා මහා ද්වීපයේ ශ්‍රී ලංකා ද්වීපයේ ජම්බුද්වීපයේ පහ ලෝක සාධු ආදීවද දකදිකා වාසීවද සමස්ත ලෝක සාක්‍යයන්නේ පෙරගදේවා සියලුතරතෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා පෙරුවන් කරණ වේවා අප්‍රමාද වේවා ගතපාරමී පුරාත්වා ආවිසත්‍ය භෝධින් කාන්ත නිවන් සුව ලබත්වා ක්‍යා මෛත්‍රී සිත පමුදුවන Thank you. අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මත්තානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ